වෙසක් ධර්මානුශාසනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශය සංවිධානය කරන වෙසක් ධර්මදේශනා මාලාව වෙනුවෙන් මේ ගෞරවනීය ආරාධනාව ගාල්ල කනම්පිටිය පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර ආර්යවංශ සද්ධර්ම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක තුරන්දර කම්මඨානාචාර්ය අතිපූජ්‍යපාද කෑගල්ලේ උඩුවේවැල පඤ්ඤාරාම නායක ස්වාමින්වයන් වහන්සේයි.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 ගතෝ වා ඉති පටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ශ්‍රී ලංකා වාසී ශ්‍රද්ධාවන්ත මව්වරුනි පියවරුනි දූ දරුවන් මේ උතුම් වෙසක් සමය වෙසක් සමය කියනකොටම අපිට හදවතට පුදුම සතුටක් පුදුම සෙනෙහසක් හදවතේ පුදුම බුද්ධාලම්බන ප්‍රබෝධයක් මතුවෙනවා ඒ මක්නිසාද කියන වග අපි බොදුනුවන් වගේම නොබදුණුවන් පවා ඊතා හොඳින් දන්නා කරුණ. මේ ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකේ පුරාම මනුස්ස ලෝකය දිව්‍ය ලෝක සය ඒ වගේම බ්‍රහ්ම ලෝකවල පවා බුදු ගුණ බුදු බණ දන්න සියලු දිව්‍යත් බ්‍රහ්මීන් පවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඇසෙන විට බුදු ගුණ ඇහෙන විට පුදුමාකාර මානසික සුවයක් දකින්න. එනිසා මේ උතුම් සමයේ මිනිසුන්ගේ සත්වයින්ගේ සිත් තුල පමණක් නොවේ ගහ කොළේ පවා තුරිලිය ලතාවන්හි පවා ලස්සනට මල් පිපිලා සුවඳ හමනවා ඒ වගේම පළපරින් විලිකුන් අඹ දඹ නාරම් ආදී පළතුරු වලින් පිරීලා ගහකොළට පවා සෞසිරිය පිරී තිබෙන්නා වූ සමය. එබැවින්ම පියාඹන පක්ෂීන්ටත් ඒ වගේම උරගීන්ට සිව්පා සතුන්ටත් සෑම සත්වයකටම තමන්ගේ සිත කය නිවා සනසාගත්ත සනසිලි දායක සතුටු දායක සමයකුයි අපි මේ සමරන්නේ වෙසක් සමයේ නමි මේ සමය අපිට වෙනදා වගේම අපේ බොදුණු රටවල් තුල වෙසක් උත්සව පවත්වන්නට තරම් සුදුසු වාතාවරණයක් නොතිබුණත් අපි නිවෙස්වලට වෙලා ඒ ලෞතුරා බුදු ගුණ ගී ගැයුවා බුදුරජාණන් වහන්සේට වෙසක් පහන් දැල්ලුවා අපි සියල්ම වැඳුම් පිදුම් ඒ වගේම ගරු සත්කාර සම්මාන බුදුරජාණන් වහන්සේට දැක්වුවා ලෝකය කියලා කියන්නේ අපි හිතන විදිහටම සියල්ල සිදුවන්නා වූ ලෝකයක් නෙවෙයි. ඒ වගේම සිතන දේ වෙනස් වෙන නොහිතන දේ සිද්ධ වෙන. කොටින්ම කියනවා නම් ලුජ්ජති පරුජ්ජති තී ලෝකෝ. වදාළ විදිහට කැඩෙන බිඳෙන වෙනස් වෙන විනාශ වෙන නිසා තමයි ලෝක කියන නම බුදුරජාණන් වහන්සේ තියලා තියෙන්නේ. හඳුන්වලා දෙන්න. ඒ අනුව අපිට පැහැදිලිව පේනවා මේ යුගය එවැනි ඊතා භයංකාර වසංගත රෝගයකින් මුළු පොළොව වෙලාගත් දුක්ඛිත කාලයක්. මේ කාලයේ තුලදී අපි දැන් මෙනෙහි කර බලන්ට ඕනේ මේ බුදු ගුණ බලයෙන් මේ බුදු දහමේ ශක්තියෙන් ඒ වගේම බුදු දහම තුල තිබෙන ප්‍රතිපත්ති මූලික දහම වන භාවනාව තුලින් අපි කොහොමද අපේ සිත් සතන් සනසාගන්නේ ඒ වගේම මේ රෝග මායය එලවාලන්නේ කොහොමදයි භාවනාව තුළින් අපි මදක් මෙනෙහි කරලා බලමු. රෝගයක් හැදිච්ච වෙලාවකදී ඒ රෝගයේ තුරන් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු එක උපක්‍රමයක් තමයි උන්වහන්සේගේ ඊතා වටිනා ශ්‍රේෂ්ඨ ගැඹුරු ආනුභාව සම්පන්න ආශිර්වාද සම්පන්න පිරිත් දේශනාව. එවැනි රෝගයන් සැරිච්ච වෙලාවේදී ඒ රෝග නිරෝධනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා රාශියක් දේශනා කළා. ඉන් ඊටාම ප්‍රබලම සූත්‍ර දේශනාව තමයි මේ දිනවල මුළු ලක්පරව පුරාම සෑම විහෙර විහාරස්ථානයකම නිවසකම සජ්ජායනා වෙන මහා රතන සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ විසල් මහනුවර ඇති වුණ තුම්බිය දුරු කිරීම සඳහා රෝග බය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය දුරින්ම දුරු කිරීම සඳහා මහා කරුණාවෙන් ආනන්ද ස්වාමින් වහන්සේ සමග අහස් තලයෙන් වඩිමින් පිරිත්පැම් ඉහ ඉහ මා රතන සූත්‍ර දේශනාව දේශනා කර වදාළා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තලික්ඛ මේ අහසේ හෝ පොළවේ යම් භූත කොටස් පිරීලා ඉන්නවා නම් යම් යම් මිනිස්යව සත්‍යෝ කෙරෙහි ඔවුන් දූෂිතව බලනවා නම් ඒ දූෂිත සිත් සියල්ලක්ම යහපත් වූ මනසක් බවට පරිවර්තනය කරගෙන සත්‍යෝ කෙරෙහි සානුකම්පාව උපදවාගෙන මේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සහිත පිරිත් දේශනාව ශ්‍රවණය කරත්වා කියලා නාච පෘථුවියට පමණක් නෙවෙයි මේ විශ්වයේ කෝටියක් සක්වලාඥා චක්‍රයේ පිහිට වෙලා උන්වහන්සේ දේශනා කළ මහා රතන සූත්‍ර දේශනාවේ ආනුභාවේ එදා විශාලා මහනුවරට මහා වර්ෂාව ඇදහැලිලා ඒ තන තන ඉහිරේ තිබුණා වූ මලකුණු ගසාගෙන ගිහිල්ලා සුද්ධ පවිත්‍ර වෙලා ඒ විසල් මහ නුවර සුද්ධ වූ නගරයක් බවට පරිවර්තනය කරන්න මේ සූත්‍ර බලය තිබුණා. අදත් එහි බලය ඒ විදිහමයි. ඒ වගේම රහතන් වහන්සේලාට පවා රෝග හැදිච්ච වෙලාවේදී බොජ්ජංග සූත්‍ර දේශනාවල් දේශනා කරලා උන්වහන්සේලා නිරෝගී බවට පත් කළා. බුදුරජාණන් වහන්සේට පව රෝග වේදනා ඇති වෙච්චි අවස්ථාවේදී ඒ චුන්ද තෙරුන් වහන්සේ වැඩමවලා බොජ්ජංග ධර්ම දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රෝග වේදනාව දුරු වී නිරෝගී බවට පත් වුණා. ඒ අතර විශේෂ සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද කියනා වූ තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යයි ආනන්ද ස්වාමින් වහන්සේට සිහිපත් කර දුන්න දස සංඥා සූත්‍රය ආනන්ද ස්වාමින් වහන්සේ ගිරමානන්ද ස්වාමින් වහන්සේ බැලීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ රෝග වේදනාවෙන් වැඩ සිටිනවා. ඒ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩමවලා ස්වාමීන් ගිරිමානන්ද තෙරුන් වහන්සේ ඊටාම අසනීපෙන් වහන්සේ කරුණාවෙන් වැඩමවලා උන්වහන්සේට පිරිත් දේශනා කරලා උන්වහන්සේ නිරෝගී කරනසේක්වා කියලා ආරාධනා කළා. නැහැ ආනන්දේ ඔබට මම මේ දස සංඥා කියා දෙනවා. මේ දස සංඥා කියන්නේ භාවනාවල් 10ක්. මේ භාවනා කමඨහන් 10 ඔබ ඊටා හොඳින් හිතේ දරාගන්න. දරාගෙන ඔබ මේ භාවනාවල් වඩමින් ගිරිමානන්ද තෙරුන් වහන්සේට දේශනා කරන් ඔබ සත්‍ය ක්‍රියා කරන් ඒ නිසා ගිරිමානන්ද තෙරුන් වහන්සේ නිරෝගී වේවි නැගිටීවි ආනන්ද ස්වාමින් වහන්සේ බහස්ෘතාය අතරින් ඒ වගේම ගති ඇත්තවුන් අතරින් දරා ගන්නවුන් අතරින් අග්‍ර නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ දස සංඥාවල් උන්වහන්සේ ඊතා හොඳින් උන්වහන්සේගේ හිතේ දරාගත්තා දරාගෙන උන්වහන්සේ ඒ අනිත්‍ය සංඥාව ඒ වගේම අනාත්ම සංඥාව අසුභ සංඥාව ආදීනව සංඥාව ප්‍රාණ සංඥාව විරාග සංඥාව නිරෝධ සංඥාව සබ්බ ලෝකේ අනබිරත සංඥාව සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන මේ දස සංඥාවල් මේ සංඥාවල් කියන්නේ සනිටුහං කරගත යුතු දේවල් වගේම මේවා කොහෙවත් නෙවෙයි සනිටුහං කරන්නේ හදවතේ හිතේ. සනිටුහං කරගෙන මේවා භාවනා වශයෙන් වඩන්න භාවනා වශයෙන් වඩලා ඒ භාවනා බලයත් සමග ඔබ වඩින්න ගිරිමානන්ද තෙරුන් වහන්සේ අභියස මේ දස සංඥාවල් සිහිපත් කරන් ඔබ වහන්සේ භාවනාවෙන් සත්‍යක්‍රියා කරත් මේ දේශනාව ඉවර වෙනකොටම ගිරිමානන්ද තෙරුන් වහන්සේ නිරෝගී බවට පත් වේවි. ආනන්ද ස්වාමින් වහන්සේ කී කරු මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒ විදිහටම ඉෂ්ට කළා. වැඩියා ගිරිමානන්ද තෙරුන් අභියසී උන්වහන්සේ ගිරිමානන්ද තෙරුන් වහන්සේට වැඳ නමස්කාර කරලා මේ දස සංඥාවල් සිහිපත් කළා දේශනා කළා. දේශනාව අවසන් වෙනකොට උන්වහන්සේ අර රෝග වේදනාව සම්පූර්ණයෙන් සංසිඳිලා නැගිටලා නිරෝගී බව ප්‍රකාශ කළා. මේ තුල තිබෙන්නේ භාවනා 10ක්. අද මේ ලෝකයේ බොහෝ දෙනාට ඇතිවෙන මේ භයංකාර වෛරස් සහිත ඒ කොරෝනා රෝගය දුරස්ත කර ගැනීමට දුරු කර ගැනීමට සංසිඳවා ගැනීමට ඊටාම බලවත්ම ඖෂධය තමයි දස සංඥා භාවනාව. ඒ නිසා මේ අපි තේරුම් ගත යුතුයි. මේ වටා ගත යුතුයි අවබෝධ කරගත යුතුයි මෙහි උගන්වන අනිත්‍ය සංඥාව අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද නැති වෙන මොනවද නැති වෙන්නේ ලෝකේ ඇති වෙන හැම දෙයක්ම නැතිවීමටපත් වෙන අපි හුඟක් දෙනා ලෝකේ හිතාගෙන ඉන්නේ තමා ඉපදුනා තමා ඉන්නවා තමා මැරෙන්නේ නැහැ සදාකාලික වෙනවා මා හදන කියන මහා මන්දිර ඒ වගේ මගේ යාන වාහන ආදී මේ සියල්ලක්ම කවදාවත් මට නැති වෙන්න ඒවා සදාකාලික තියනවා කියන ස්ථාවර මතයකයි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. නමුත් මේ ඇති වෙන සියලු දෙයක්ම නැති වෙනවා. ඇති වෙනවා ලෝකේ නැති වෙනවා. ලෝකේ ඉතුරු වෙන එකම දෙය නැතිවීම පමණයි. ඇති වුණොත් යමක් ඇති වෙනවත් එක්කම ඒකේ නැතිවීමේ ශක්තියත් එක්කමයි මතුවෙන්නේ. ඒ නිසා මෙහි අවස්ථා තුනක් පවතින බව බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ. ඒ කුමක්ද? උපාදෝ පඤ්ඤායත් තිතම් පඤ්ඤායත් තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤාය පඤ්ඤායති කියන්නේ අපට දැනෙනවා වැටහෙනවා මොකද්ද ලෝකේ යම් හේතුවක් නිසා යම් සත්වයක ද්‍රව්‍යයක් මේ ඇති වෙනවා ඒ ඇති වෙච්ච හේතුව පවතිනකන් ෂණයක් පවතිනවා ඒ ෂණේ හේතු වෙන ෂණය අවසන් වෙනකොට නැති වී යනවා මේක සාමාන්‍ය ලෝකයේ සෑම ද්‍රව්‍යකමත් සත්වයකුගේ ඉරහඳ තාරකාවල ග්‍රහවස්තුවල ඒ වගේම ඇලදොල ගංගා මහ මුහුදවල මේ සෑම දෙයකටම පොදුම ධර්මතාවය තමයි ඇතිවීම සහ ක්ෂණයක් පැවතීම නැති වී යාම මේක ඉතා හොඳින් අවබෝධ කරගatiya යුතුයි. මේක අපි වචනෙන් එහෙම කියවට මේ අවබෝධය ඉන්නේ නැහැ. අනේ නිසා තමයි ඈත අතීතයේ ඉඳලා යෝගීවරු මුනිවරු බුදුවරු මේ ආනාපාන සති භාවනාව මේ ලෝකේට දියුණු කරගෙන තිබෙන්නේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝකෙට එලි කර එකක් නෙවෙයි. ඒක ඊටත් පෙර Hindu ආශ්‍රමවලේ පූජකතුමන්ලා ඒ කාලේ මේ ආනාපාන සති භාවනාව වැඩුවා. ආන ආපාන කියන්නේ හුස්ම ගැනීම සහ හෙලීම. ඕන් ඊටාම සිහි කල්පනාවෙන් සිය පවත්වාගෙන තමන්ගේ ශරීරය ඊටාම සමබරව වාඩි කරලා තියාගෙන ශරීරයේ සැහැල්ලු කරගෙන ඒ අය තමන්ගේ සිහිය නුවණ දෙක නලල මැදියේ රඳවාගෙන මේ නලල මැදියේ රඳවා ගන්නා වූ සිහිය නුවණ දෙක තමයි දෙවෙනි ඇස පහල කර ගැනීම මේ දෙවෙනි ඇසෙන් ඔවුන්ගේ නාසය දිහා බැලුවා නාසය ළඟින් කුමක්ද සිදුවෙන්නේ අපි මොන කටයුත්ත කරත් උපන්දාසිත මිය යනතුරුම හුස්ම ඇතුළට එනවා හුස්ම එළියට යනවා හුස්ම ඇති වෙනවා හුස්ම නැති වෙනවා හුස්ම ඇති වෙනවා හුස්ම නැති වෙනවා මේ භාවනාවට තමයි කියන්නේ ආනාපාන සති භාවනාව හේවත් උදයබ්බය කියනා වූ ඒ ඥානේ ඒ නිසා මේ භාවනාව ඊටා හොඳින් සිදු කරගෙන යන විට මේ ශරීරය නොදරී යන සහැල් වෙන. ඒ වගේම හිතේ තිබෙනා වූ සිතුවිල් බර සහැල් වෙවි යන. දැන් සමහර මේ ජීවර දරාගත් අයම අහනවා මොකද්ද ඒ කරන්නේ භාවනාව කියලා මේ හුස්ම උඩට අදිනවා පල්ලෙහාට යවනවා මොකද්ද මේ භාවනාව? මේක ඕනද නිවන් දකින්න කියලා අහන අබබ්බයොත් ඉන්නවා. නමුත් මේක තමයි ඊට ඊටාම ඈත අතීතයේ ඉඳලා සියලුම මුනිවරු, ඍෂිවරු, පසේ බුදුවරු, බුදුවරු මේ සෑම කෙනෙක්ම මේ විශ්වයේ තේරුම් ගැනීමට මේ විශ්වයේ රහස් එලි කර ගැනීමට ජීවිතයේ ඇත්ත ඇති හැටියට අවබෝධ කර ගැනීම භාවිතා කරපු ඊටාම සූක්ෂම විද්‍යාත්මකව පරිේශණය තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඒ නිසා මේ දස සංඥාවල බුදුරජාණන් වහන්සේ මුල්ම එක අනිත්‍ය සංඥා වඩන්. සංඥාව කියන්නේ Taman සනිටුහන් කර ගැනීම. කමඨහනේ සිත තබා ගැනීම. ඒ නිසා නාසයේ අගින් ශරීරයට හුස්ම ඇතුල් වෙන හැටි නාසයේ අගින් හුස්ම එළියට යන හැටි හුස්ම ඇතුල් වුණාම මුළු ශරීරේ පුරාම හුස්ම පිටික විසිරී යන හැටි ඒ ටික ආයත් එකතු වෙලා එළියට යන හැටි මොකද්ද මේ විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ සත්‍ය ජීවත් වෙන්න නම් බාහිර ලෝකයේ තියෙන අපි විද්‍යාත්මකව කතා කරන කාබන් ඩයොක්සයිඩ් මේ නාසියාගෙන් ඇතුළට යන්න ඕන. වෙනහැල්ල පිරෙන්න ඕන. මුළු ශරීරයට ඒ විහිදී යන්න ඕන. ඒ ශරීරයේ අංග ප්‍රසංග සියල්ලක්ම ක්‍රියාත්මක බවට පත් කරලා ප්‍රාණය ලබා දීලා ඒ අපද්‍රව්‍ය ටික මේ හුස්මෙන් කාබන් ඩයොක්සයිඩ් වශයෙන් එළියට පිට කරනවා. මේ කරන විද්‍යාත්මක ක්‍රියාවලිය දිහා ඊටාම සියුම්ව ඥානවන්තව බලන්නා වූ යෝගාවචරයා දකිනවා එන්ටෙන්ටම තමන්ගේ සිත සංසිඳනවා හිතේ තියෙනා වූ අර කලබලකාරී ගතිය නැති වෙනවා විසිරිච්ච ස්වභාවය නැති වෙනවා හිත සමාධිගත වෙනවා හිත සංසුන් වෙනවා හිතේ සාමය ඇති වෙනවා හිතේ තිබෙන්නා වූ ගැඹුරු ඥානය මතුවෙන්න පටන් ගන්නවා. එතනින් පස්සේ දැන් වටහා ගන්න පුළුවන් වෙනවා මම මම මම මම කිය කිය අපි මේ ලෝකේ දේවල් අල්ලාගත් දේවල් අල්ලා ගන්ට යන දේවල් මේ පොළව පොළවේ කොටස් ධනය වස්තුව දේපල තනතුරු මේ සියල්ලක්ම මම නෙවෙයි මෙව නැති වෙනවා. ඒ නිසා මගේ නෙවෙයි. මේ අවබෝධයට එනවා එක්තා ගැඹුරට එනවා. මම මගේ කියලා තියාගන්න තාක් කල් ඒ සත්‍යයට ඒ මිනිස්යාට මිත්‍යා දෘෂ්ටිය මතුවලා පවතිනවා. මිත්‍යා දෘෂ්ටිය ගිලෙන්න නම් මම මගේ කියා දෙයක් නැතයි කියන සංඥාවට එන්න ඕන. මොකක්ද ඒ අනත්ත් සංඥාව? අනාත්ම සංඥාව. මේක දරා ගන්න. ඒ වගේම ඊළඟදී බලන්න. මේ පිටපොත්ත වශයෙන් අපේ හමක් පොරවලා තිබ්බට මේ හම් පොත්ත ඔක්කොම ඔතලා ගත්තොත් එහෙම ගුලියකට නෙල්ලි ගෙඩියක් තරම් තමයි මේ හම් පොත්ත තියෙන්නේ. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ? රතු පාට වෙච්ච මස් වැදලි ටිකක්. මේ මස් වැදලි ටික නහරෙන් බැඳලා තියෙනවා. මේ ටික කැටින් ලේ ගලනවා. සරව ගලනවා. ඕජා ගලනවා. අස්ති පංජරයක් පිහිටලා තියෙනවා. මේකේ ඉහළින්ම හිස් කබල තියෙනවා ඒක තුල මොලේ තියෙනවා. මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ලේ ගමන යන ඒ වගේම සංඥා පණිවුඩ දෙන වයර් මිටිය මේක තුල තියෙනවා. ඒකේ ඇතුලේ මොලේ තියෙනවා. ඒ වගේම අපි බෙල්ලෙන් පහළට යනකොට හුස්ම ටික ගන්න පෙනහැල් ලේ නිෂ්පාදනය කරන ගමන් කරන හදවත ඒ වගේම ජීර්ණ පද්ධතිය ශ්වසන පද්ධතිය ඒ වගේම රුධිර ධාවන පද්ධතිය ඒ වගේම ප්‍රජනන පද්ධතිය ආදී පද්ධති ගොඩක් මේක තුල තිබෙනවා. එනිසා මේවා එකක්වත් සුබ නැහැ. මේකක්වත් සුවඳ නැහැ. මේකක්වත් ලස්සන නැහැ, වර්ණ නැහැ, රස නැහැ. ඒ නිසා මේක අසුබයි. අසුබ සංඥා වඩන්න. ඒ වගේම මේක දරාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. මේකෙන් පහසුකම් නැහැ. පොඩි දෙයක් කෝටු කෑල්ලක් ඇදුනා රිදෙනවා. අල්පිනිත්තක් තරම් කටු කෑල්ලක් වැදුනා රිදෙනවා. ඒ වගේම කොතන හරි පොඩි ආබාධයක් ආවත් වේදනා ගෙන දෙනවා. ඒ වගේම මේකට ඔරොත්තු නොදෙන විස බීජයක් ඔය විවිධාදී කියනවා 108ක් උණරෝග මේවැ විස බීජයක් ඇතුළු වුණොත් ජීවිතේ නහනවා ඒ වගේ වේදනා විඳිනවා වාතේ වැඩි වුණොත් වාත කැක්කුම පිත වැඩි වුණොත් පිතේ කැක්කුම ඒ වගේම සෙම් අධික වුණොත් සෙම් කැක්කුම වාත සමුට්ටාන, ඉත්ත සමුට්ටාන, සිම්ම සමුට්ටාන. ඒ වගේම උතු පරිණාමජ. නොඑක් විදිහේ ඍතු විපර්යාසෙන් සීතාධික වුණත් බෑ, උෂ්ණාධික වුණත් බෑ. මේ විදිහට මහා ආදීනව ගොඩක්, මහා රෝග ගොඩක් චක්කු රෝග සෝත රෝග ගාන රෝග ජීවා රෝග කාය රෝග සීස රෝග කන්න රෝග මුඛ රෝග දන්ත රෝග කාස ශ්වාස පන්න පිනාස භවෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්කද්దికා සූලා විසූචිකා කුට්ටං ගන්නෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තම් මදුමේහෝ අංසා පිලකා භගන්දරා පිත්ත සමුට්ඨාන ආබාධ වාත සමුට්ඨාන ආබාධ සෙම සමුට්ඨාන ආබාධ එවිසම පරිහාරජා ආබාධාදි වශයෙන් මහා රෝග වට්ටෝරුවක්. මහා රෝග ගොඩක්. ඒ නිසා මේක ආදීනවයක් වශයෙන් සංඥා වඩන්න. මේක මහා දීනව ගොඩක්. මේක මේක කොරෝනාවක් නෙවෙයි. මේක ඇතුලේ නම් කියන්න බැරි තරම් මහා විශාල ආදීනව ගොඩක්. ඒ සාදීනව සංඥාව වඩන්න. ඒ වගේම මේ ආදීනව විතරක් නෙවෙයි මේක කෙරේ බොහෝ දෙනෙක් මේ ඇහැ මගේ කන මගේ දිව මගේ නාසය මගේ එවාගේම සිරුර මගේ සිත මගේ කිය කිය අපි මමත්වෙන් ඇලී සිටිනවා මේ ඇල්ම නිසාම තමයි ඇලීම නිසා ගැටීම ඇති වෙනවා ඒ නිසා මේ කෙරේ නොයලිය යුතුයි ඇයි ඇලුනට පළක් නැහැ ෂණයකින් එය විනාශ වෙලා යනවා. ඒ නිසා මේ කෙරේ රංගනය කරන්න එපා, ඇලෙන්න එපා, විරාග සංඥා වඩන්න. විරාග සංඥා වඩන්න. ඒ වගේම දැන් අපි මේ දවස්වල කතා කරනවා රෝගියෙක් අහෝනාම නිරෝධණයට යවනු යවනවා කියන. නිරෝධය කියන වචනේ මොකක්ද? නැත්තර නැති කරලා දානවා කියන එක. අපි හිතමු කලයක තියෙනවා අරිෂ්ඨ දාලා. මේ අරිෂ්ඨ දාපු කලේ අස් කරලා හොඳට සබන් දාලා හොදලා ගන්නවා. හැබැයි ආයත් බැලුවම අරිෂ්ඨ ගඳ තියෙනවා. ඒ මොකද ඒකේ ඒ අරිෂ්ඨ කලේ නිරෝධනය වෙලා නැහැ. ඒකේ තවමත් අරිෂ්ඨ ගන්ධය තියෙනවා. එනම් මේක නිරෝධනය කරන්න නම් ඒ දුර්ගන්ධයත් සම්පූර්ණයෙන්ම එතනින් ඉවත් කරන්න ඕන. දුර්ගන්ධය සම්පූර්ණ සහමුලින්ම ඉවත් වී ගියාම ඔන්න නිරෝධණය වුණා කියනවා. ආන්නේ වගේ මේ ශරීරයට එන මේ විස බීජයන් මේක අල්ප මාත්‍රයක් හරි රැඳිලා තිබුණොත් මේක වළක්වන්න බෑ ආයත් අර මුහුදු හත්තේ චුට්ටක් තිබුණත් වතුරේ තියෙනකොට ඒක නැවත නැවත කොටස් ඉපදී ඉපදී වර්ධනය වෙලා යනවා. ආන්නේ වගේ ස්වභාවයක්. අපි දැක්ක පුංචි කාලේ අන්වීක්ෂයට අපිරිසිදු ජල බින්දුවක් තියලා අපි එකක් 1000ක් කරලා ලොකු කරලා බලනවා. මේ බලනකොට ඒකේ ඉන්නවා රවුමට බෝලේ වගේ රවුමක් වගේ ඇමීබාවෙක් ඉන්නවා. ටිකක් වෙලා බලන ඉන්නකොට ඇමීබාව දිග්ගහෙනවා. තව ටිකක් කලින් ඇමීබාව දෙකට කැඩෙනවා. තවත් පොඩ්ඩක් වෙලා අපි කරකව කරකව බලනවා. ඇමීබාව තුනට හතරට කැඩෙනවා. මෙහෙම මෙහෙම දහස් ගානකට මේක හරියටම බැලුවහම මේ වදයක් හිස් මේ වදයක් වගේ පේනවා. මෙන්න මේ වගේ ස්වરૂපයක් මේ කොරෝනා වෛරසය තුලත් සිද්ධාන්තයක් සිදු වෙනවා. ඒක තමයි යන්තම් කෙනෙක්ගේ කෙල ටිකක් ගෑවුනොත් ඇති. යන්තම් හුස්ම ටිකක් ගෑවුනොත් ඇති. මේක වර්ධනය වෙලා යනවා. මේක හරි භයානකයි. මොකද කොතන කාගේ ළඟ මේ වෛරසය තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා මේක භාවනා මනසින් දකින්න මේක අර ඇමීබා පැරමීෂියන් කියනා වූ ඒ ඒක ජීවිතේන්ද්‍රයන් වගේ මේක වර්ධනය වෙවි වර්ධනය වෙවි යන සමාජයේම ගිල ගන්න මේක දකින්න නම් හොඳ සංසුන් වූ භාවනා මනසක් තියෙන්න ඕන. උපාදීනව පස්සේ දැක්කා දැන් නිරෝධ නිරෝධ සංඥාව වඩන්න මේක නිරුද්ධ කරන්නේ කොහොමද? නිරුද්ධ කරන්න නම් අපි ළඟ ඊටාම පිරිසිදු බව තියෙන්න ඕන. අපිට තියෙනවා පංච පාරිශුද්ධිය කියලා දෙයක්. ඒක වඩන්න. ඒ කියන්නේ අපේ බාහිර පිරිසිදුකම තියෙන්න ඕන. ශරීරයේ පිරිසිදුව තියාගන්න. ඇඳුම් පිරිසිදුව තියාගන්න. ආහාර පාන පිරිසිදුව ගන්න. ඒ වගේම අපේ වචන පිරිසිදුව කතා කරන්න. වචන නම් කතා නොකරටම කමන්නේ. ඉතා පරිස්සමෙන් අපේ මුවාවර්ණයක් දාගෙන කතා කරන්න. මුවාවර්ණේ දාගෙන කිබෙහි ඉන්න. මුවාවර්ණේ දාගෙන කහින්න පිරිසිදු බව තියාගන්න. ඒ වගේම අපේ සිත පිරිසිදු කරගන්න සියල්ලට වඩා සිත පිරිසිදු කර ගැනීමට නම් මෛත්‍රී වඩන් කොහොමද මෛත්‍රී වඩන් මේ විශ්වයේ තියෙනා වූ සුපිරිසුදු ශක්ති බුද්ධ ශක්තිය ධර්ම ශක්තිය මහරහත් ශක්තිය බ්‍රහ්ම ශක්තිය ආදී සියලු දිව්‍යමය ශක්ති ඔබ ඔබගේ හුස්මත් එක්ක ගන්න අතුලාන්තයේ ඇතුල් කරගන්න ඇතුල් කරන ගමන් මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා කවුද මම කියන්නේ දැන් අපි එකින් එක සුවපත් කරමු අපි ශරීරාංග මගේ මොළය සුවපත්ත්වා මගේ මොළය තුලට කිසිම විස බීජයක් ඇතුල් නොවි සුවපත්ත්වා හොඳට සුවපත් කරන්න මොළය මගේ පෙනහැල්ල සුවපත්ත්වා පෙනහැල්ලට විස බීජ ඇතුල් නොවි සුවපත්ත්වා මගේ හදවතට විස බීජ ඇතුල් නොවි සුවපත්ත්වා මගේ ආමාශයට විස බීජ ඇතුල් නොවි සුවපත්ත්වා මගේ ජීර්ණ පද්ධතියේ කිසිම විස බීජයක් ඇතුල් නොවි සුවපත් වෙත්වා. ඒ වගේම මගේ මේ අක්මාවට අක්මාවට විස බීජ ඇතුල් නොවි සුවපත් වෙත්වා. මගේ වකුගඩු දෙක සුවපත් වෙත්වා. මගේ මුත්‍රාශය සුවපත් වෙත්වා. ආදි වශයෙන් තමන්ගේ අංගෙන් අංගේ අංගෙන් අංගේ හිත හිතා ඒවා මට පේනවා වගේ පෙනිපෙනී මේවා සුවපත් කරන්න. මෛත්‍රී කරන්න. මේක මෛත්‍රී කරනකොට පුදුම විදියට ඒ ඉන්ද්‍රියන් සතුටු වෙනවා. අනේ බොහෝ කාලයකට පස්සේ මාව මෙයාට මතක් වෙලා මාව සුවපත් කරනවා. මේක තුල තියෙනවා මේ විස බීජ දැන් විනාශ වෙන්න ඕන. විනාශ කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඉන්ද්‍රිය විසින්ම ස්වභාවිකවම ඔටෝමැටිකලි කියලා අපි කිය ස්වභාවිකවම ඒක ඉවත් කරලා ඉන්ද්‍රියන් සුවපත් භාවයටපත් වෙනවා. මෙන්න මේ මෛත්‍රියයි දැන් අපට අවශ්‍ය වෙන්නේ. මේක අත්හදා බලන්න. මේක කරලා බලන්න ඔබට විස බීජෙන්නේ නැහැ. ඔබ යවට විස බීජ විසි වෙලා යනවා. ඔබ අවට පරිසරයේ ඉන්න අයටත් මෛත්‍රී පතුරවන්න. ඒ අයගේ තුල තියෙනවා නම් විස බීජ ඒවත් දැන් සම්පූර්ණයෙන් විනාශනයට නිරෝධණයටපත් වෙනවා. ඒ වගේම අපි එතනින් එහාට සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ලෝකයේ දේවල් අපි අභිරතියෙන් අල්ලා ගන්නවා. මේ ධනය මගේ, මේ වස්තුව මගේ, මේ භාර්යාව මගේ, මේ සැමියා මගේ, මේ දරුවා මගේ කී අපි ඉස්සර සිපගත්තා. වැළඳගත්තා. අපි දැක්ක ගමන් ආචාර සමාචාර කෙරෙත් බොහෝ දෙනා වැළඳ ගැනීමෙන් සිප ගැනීමෙන් අනේ දැන්නම් කරන්ට යන්න දෙපා අනබිරත සංඥාව වඩන්න කාට හරි ලං වුණොත් ඉවරයි ගෑවුණොත් ඉවරයි මිශ්‍ර වුණොත් ඉවරයි. ඒ නිසා ගහක තියෙන මලක්වත් ඉඹ ගන්න යන්න එපා. එතන විස බීජයක් තියෙන්න පුළුවන්. වෛරසයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ලෝකයේ හැම දෙයක් කෙරෙහිම ආශාවෙන් තොරව අනබිගතිය කියන එක වඩන්න සංඥාව. ඒ වගේම සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන් හේතුවක් ඇතුව යමක් හටගත්තා නම් ඒ හටගත් හැම දෙයකම ඇත්ත ස්වභාවය මොකද්ද නැති වී යනවා අනේ මගේ ධනෙ ටික නැති වෙනවා කියලා ශෝක කරන්න එපා ඒක ලෝකේ ස්වභාවය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ අනිත්‍ය සංඥා භාවනාව නැවත නැවතත් නැවත නැවතත් වඩන් මේක තුළ බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ නිරෝධ සත්‍ය මේ නිරෝධණයට ගත්ත මේ වචනේ නිරෝධය බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට පෙන්눔 කළේ යම් හේතුවක් ඇති වුණා නම් එතන ඵලයක් ඇති වෙනවා හේතුව අපි නිරුද්ධ කරා නම් මේක ඇති වෙන්නට හේතුව නිරුද්ධ කරා නම් නැති කරා නම් එය නැවත ඇති වෙන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්‍යති. හේතුවක් නිසාමයි මේ විස බීජ වෛරස් මේ ලෝකයට පහළ වෙන්නේ. ඒක අහවල් රටේ කරපු නිසා නෙවෙයි. මේ නිසා නෙවෙයි. මේකට හේතුවක් තින ඇයි මිනිස්සු කාලාන්තරයක් තිස්සේ ලෝකේ සත්‍යව සත්‍ය අතර ඉරිසියාව ක්‍රෝධය, වෛරය, මාන්නය, ගුණවත්කම, තණ්හාව, රාගය මේ කෙලෙස් දියුණු කරපු එක තමයි හේතුව. මේවා කාලාන්තරයක් ස්වභාව ධර්මයේ තුල වායුගෝලයේ තුල කැකිලා කැකෑරිලා කැකෑරිලා මේ තුල හැදෙනවා වෛරස් වෛරස් මේ වෛරස් හැදීමෙන් ඊළඟදී ඒවා ආග්‍රහණය කරගත්ත සෑම දිනාටම විනාශය ලං කරනවා. ඔය ලෝකේ හදන න්‍යස්තික අවියවලට වඩා මේ අවිය ඊටාම් භයංකාර වෙනවා. ලෝකෙම වනසන්න පුළුවන්. විශ්වයම විනාශ කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඊටාම් අවබෝධයක් ගන්න. Taman tamanගේ ජීවිතය ගැන වටහා ගන්න. මගේ ජීවිතයත් ඇති වුණා දැන් පැවතුණා තව මොහොතකින් නැති වෙනවා. ඒ වගේම ආදරය කරන මේ සියලු දෙනාමත් ඇති වුණා පැවතුණාට තව ටිකකින් නැති වෙනවා. මා හැදූ වැඩූ සියලු දේවල් ඒ වගේ හරියම්බ කරපු දේවල් මේ හැම දෙයක්ම තම මොහොතකින් මට අහිමි වෙලා යනවා. මෙන්න මේ යථාර්ථය මේ ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ තුලින් අපේ භාවනා සිත දැඩි කරගන්න. භාවනා සිත යථාර්ථයේ තුල පිහිටියා නම් ඒ අයට මොන රෝග හැදුනත් මොන භයානක වෛරස් ආවත් මොන සතුරු බලවේග ආවත් අපේ හිත හොල්ලා ගන්නේ නැතුව ඒවට බය නැතුව නිර්භයව සිටින්න පුළුවන් හිතේ බය ඇතිවීමම අපේ රක්තානුශක්තිය ශරීරය තුල බිඳවැටීමක් වෙනවා අපි ධර්ම ශක්තිය තුළින් භාවනා ශක්තිය තුළින් අපේ හිත එකඟ කරගෙන දැඩි අදිෂ්ඨානයේ තියාගත්තොත් මට නම් මේ වගේ රෝගයක් දැන් එන්නේ නැහැ. ඇයි? මගේ හිත ශක්තිමත්. මගේ හිතේ අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුබ සංඥාව, ආදීනව සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව ආදී මේ ශක්තිමත් අවබෝධයන් තියෙනවා. ඒ නිසා මට මේ වෛරස් සියල්ලක්ම සුණු විසුණු කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ඈත දුර රෝගියෙක් ඉන්නවා අපිට දන්නනවා. අපිට නිතරම එහෙම දන්නනවා. දන්නවා අපි මොකද කරන්නේ? අපි එතෙන්ට යන්නේ නැහැ. අපි භාවනාවට සමවැදිලා ඔහුගේ ළඟට අපේ මනස ගෙනහිල්ලා ඔහුගේ නලල මැදින් අපි ශරීරයට ඇතුල් කරනවා. ඇතුල් කරලා මගේ චිත්ත ශක්තිය බලෙන් ඔහුගේ ලේ ධාතුව ඊටාම සුද්ධ වෙන්න ඕනේ. ඔගේ තුල තියෙනා යම් විස බීජ තියෙනවා නම් රෝග බීජ සියල්ලක්ම නිරෝධනය වෙන්න ඕනේ. කියලා අපි දිගට දිගටම සත්‍යක්‍රියාව කරනකොට මෙන්න මෙහි ඉඳලා හැතැම්ම 10000 ගණක් එයා රෝගියා ටික ටික පණ ගන්නවා. ටික ටික ශක්තිමත් වෙනවා. ටික ටික ඔහු ආයු ශක්තිය ප්‍රාණ ශක්තිය ලබනවා නැගිටිනවා. මේක අපිට කරන්න පුළුවන් භාවනා බලෙන්. ඒ නිසා පින්වතුනි භාවනාව කියන්නේ ඊටාම බලවත් දෙයක්. ඊටාම ශක්තිමත් දෙයක්. එදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මනෝමය කයින් ෂණයකින් එතෙන්ට වැඩියා ඔහු සූපත් කළා කියලා ධහමේ තියෙන්නේ ඒකයි. අපිට ඒක උන්වහන්සේ කරපු දේ කරන්න බැරි වුණත් අපේ මනෝමය කය යවන්න පුළුවන්. මනස යවන්න පුළුවන්. රෝග සුවපත් කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ කාලේ විවේකයේ ඉන්නා වූ නිහඬව ඉන්නා වූ අපි පුලුවන් තරම් අපි නිහඬ ශරීරයේ තියාගෙන අපේ හිත කය දෙක මනස නලල මැදේ තියාගෙන ශරීරයේ සැහැල්ලු කරගෙන ආනාපාන සතියට සමවැදිලා භාවනා වඩලා හිතේ දියුණුව මෛත්‍රිය ඇති කරගෙන තමාත් සුවපත් වෙමින් මේ තමන්ගේ අසල් වාසීන් සුවපත් වෙත්වා පලාත් වාසීන් සුවපත් වෙත්වා රටවාසීන් සුවපත්ත්වා ලෝකවාසී සියලුම සත්‍යෝ සුවපත්ත්වා දීර්ඝායස ලබත්වා නිරෝගී වෙත්වා කියලා අපි මෛත්‍රී කරමින් භාවනා වඩමින් මේ ලෝකේ ජන ජයගනිමු කොරෝනාව ජයගනිමු සියලු දෙනාම සුවපත් වෙමු ඒ සඳහා සියලු දෙනාටම පෙරවන් සරණ ලැබේවා භාවනා ශක්තිය පිහිටත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටම ගුවන් විදුලි සංස්ථාවේ සියලුම දෙනාටම රට රකින ඒ වගේම රට ආරක්ෂා කරන සියලුම දෙනාටම මේ උතුම් කුසල ශක්තිය බලෙන් මෙලොව වශයෙන් පවතින සියලුම දුක් පීඩා දුර වේවා සියලු සැනසීම ළඟා වේවා ප්‍රාර්ථනා කරන්නා වූ අන්දමින් මෙලව දෙලොවම ඔවුන්ට ජීවිත විසුද්ධිය සැනසීම ලබා ගනිත්වා ඒ තුලින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවන් දකිත්වා අපි ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු එම වෙසක් ධර්ම දේශනා පැවැත්වුවේ ගාල්ල කණම්පිටිය පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ආමරපුර ආර්ය වංශය සද්ධර්ම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක දුරන්දර කම්මඨානාචාර්ය පූජ්‍යපාද කෑගල්ලේ උඩුවේ වෙල පඤ්ඤාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන් වෙනුවෙන් ශක්තිය ධෛර්යය තවත් නොඅඩුව ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශයෙන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට ඔබ කළ යුත්තේ රුපියල් 6000ක මුදලක් ලංකා බැංකුවේ ගිණුම් අංක 23යි 23 339 තැන්පත් කර එම බැංකු ලදපොත සහ විස්තර පත්‍රය අප වෙත ෆැක්ස් කිරීමයි 0112 69යි 43යි 41 ෆැක්ස් අංකය විස්තර විමසන්න 0112 697යි 140 ඔබට තෙරුවන් සරණයි Thank you. ලංකා විදුලි බල මණ්ඩල පාරිභෝගිකයිනි ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් භාවිතයෙන් අමතර ගාස්තු කිසිවක් නොමැතිව CEB.lk e වෙබ් අඩවිය හෝ CEB care app එක මගින් නිවසේ සිටම විදුලි බිල් පත් ගෙවන්න. එසේම බැංකුවල ඔන්ලයින් බිල් පත් ගෙවීමේ පහසුකම් භාවිතයෙන් mCash, Gmail, EasyCash හා ප්‍රිමි ගෙවීම් ක්‍රම මගින් විවෘතව පවතින ශ්‍රී ලංකා තැපැල් කාර්යාල මගින් ඇඳිරි නීතිය නොපවතින ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලයේ ගෙවීම් කවුළු මගින් හෝ සෑම ගිරීමකින් යන්ත්‍ර භාවිතයෙන්ද බිල්පත් ගෙවිය හැක. මේ අභියෝගාත්මක අවස්ථාවේ ඔබට අත්‍යවශ්‍ය විදුලිය අකණ්ඩව ලබා දීමට අප සූදානම්. ඒ සඳහා ඔබට හැකි අයුරින් බිල්පත් ගෙවීමෙන් අපට සහාය ලබා දෙන්න. මේ පණිවිඩය ලංකා විදුලි බල මණ්ඩලයෙන් උද්ගත නැති තත්වයේ හමුවේ සුඛී ජීවිත අවදානමද නොතකා කැප වී සිටින වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මානුෂීය ගුණධම් හඳුනාගත් සැමට මුළු මහත් ජාතියේම ප්‍රණාමය ඔබ සැමට නිදුක් නිරෝගී සුවයම හේතු වේවා. ඔබ සහමම සම වෙන තන සුවදෙයි සිත සුවදෙයි මට. ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. සිතුන කඳුලක් ළඟ නිලහන සුසුමක් නැත. සිතුවිලි පොකුරක් නැත. ඒ ඔබ වෙත එවන්නේ. විපතින් මිදී අපි අපිම නැගිටිමු උරුමයේ ලද ශක්තියෙන් අපි අපිම නැගිටිමු අලුත් යුගයක දැක්ම අපි අපිම නැගිටිමු එකම දැයට හිස නමා අපි අපිම නැගිටිමු අපි අපිම නැගිටිමු නැගිටිමු අපි අපිම නැගිටිමු අපිම නැගිටිමු අත්පැන්න ඉතුරුම් ගිණුමක් හිමි ඔබට සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් ගිණුමේ ශේෂය මත පදනම් වූ විශේෂ ත්‍යාග අත්පැන්න ණය පහසුකම හරහා කුමරු ඉඩම් මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් ඔබේ අත්පැන්නට සිදුවන හානි ආවරණය සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් වාර්ෂික වගකරුවන්ගේ සම්මේලනයේට සහභාගී වීමේ අවස්ථාව සහ නොමිලේ ලබා දෙන මූල්‍ය උපදේශන සේවා මහජන බැංකුවේ අත්පැන්න ස්වයංපෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුමයි. ප්‍රකාශයේ තව සල්ප වේලාවක් මහජන බැංකුවේ අස්වැන්න ස්වයංපෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.